පන්ඛා චක්කවාලීසු සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්ස ගච්ඡාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි සක්කුම් උදපාදි ධර්මදේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ සත්පුරුෂ පිරිස මේ සූදානම් වෙන්නේ. එන්නතනි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්ට යෙදුනේ පංචකාමයෙන් මුලා වුණ අයට වඩා පංචකාමයෙන් ඈත් වෙච්ච අය බොහොම සතුටින් ඉන්නවා කියන කාරණාවයි අපි සාකච්ඡා කරමින් හිටියේ. ඒකට හේතු කීපයක් අපි සිහිපත් කරන්ටත් යෙදුණා. තමන් කොයිතරම් සිල්වත්ද ඒ සිල්වත් කෙනාට මේ සංසාරේ කොයිතරම් ආරක්ෂාකාරීද කියන කාරණාව අපි බොහෝ ධර්ම කාරණාවල කලින් ධර්ම දේශනාවේ ටිකක් සාකච්ඡා කරන්න තියදුනා. සමහර අය බුදුදහම ගැන කල්පනා කරනකොට අනිත්‍ය ගැනම කියපු, નિසරු බව ගැනම කතා කරපු දහමක් හැටියට බුදුදහම වේශනය කරනවා. කොතනවත් සැප සතුට ගැන කතා කරලම නැහැ.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 කාමඝාත කරන කෙනා අල්පායුෂ්කයි. නැවත මනුස්ස ලෝකෙට නමුත් ඒ ජීවත් වෙන කෙටි කාලය තුළ සත්පුරුෂය හම්බුනොත් හුඟක් පින්කයි. හොරකම් කරපු අයගේ ධනෙ විනාශ වෙනවා. නමුත් ධනෙ තියෙනකන් හුඟක් පින් කරගත්තේ. වැරදි කාම සේවනය කරපු අයට මනුස්ස ලෝකිතාවම සමහර ලාවට ස්ත්‍රීත් නොවන මනුෂ්‍යත් නොවන අයට උපදිනවා. සමහර වෙලාවට පුරුෂයන් වෙලාම ඉපදිලා බීජ උත්පාදනය වෙනවා. තිරසං ආත්මවල තමයි ඉපදෙන්නේ. ඊට පස්සේ බීජ කපලා අයින් කරනවා. ශක්තිමත් කරන්න කියලා. එහෙම කර්ම වලට මූණ පානවා. නමුත් අර විදිහට මනුස්ස ලෝකයේ පිළිදලා සත්පුරුෂය ඇසුරු කෙරුවොත් ඒ පින් කරනවා. බොරු කියන අය සංසාරේ බොහොමත්ම අසරණ జాතියක්. ප්‍රාණඝාත කරන අය සංජීවයේ උපදිනවා කියලා කියනවා. බොරු කියන අය කාලසූත්‍රයේ උපදිනවා කියලා සඳහන් කරනවා. එහෙනම් ප්‍රාණඝාත කරපු මිනිස්සු ගියපු නිරේට වඩා උසස් නිරේකට යනවා බොරු කියපුවා.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 ඊළඟට භාග්‍යතුන් වහන්සේ 6 වෙනි ශික්ෂාපදේ පෙන්වුවා. ඊළඟට 7 වෙනි එක පෙන්වුවා. ඊළඟට 8 වෙනි එක පෙන්වුවා. ඒවට නම් අපි මොනවද කියලාද කිව්වේ? 6 7 8 9 10 ශික්ෂාපද වලට අපි උඩ කිව්වා අඤ්ඤප්තිවද්‍යයි කියලා. භාග්‍යතුන් වහන්සේ යම් තැනක යම් විනය ශික්ෂාවක් පනවලා තියෙනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥප්තිය. ඒක යමෙක් උල්ලංඝනය කරනවා නම් ඒ ප්‍රඥප්තිය උල්ලංඝනය කරපු නිසා බාධා වෙන්නේ නිවනට. එහෙනම් කොතනද ප්‍රතිපදාවක් නැතුව පිළිවෙලක් නැතුව භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරලා තියෙන්නේ හැමතැනම තියෙන්නේ මනාව අනුපූර්ව ප්‍රතිපදාවක් ආන් එහෙනම් මේ පංචකාමයෙන් මිදෙන්න කරුණු දක්වන තැන භාග්‍යතුන් වහන්සේ මනාව අනුපූර්ව ප්‍රතිපදාවක් ඔස්සේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පංචකාමයෙන් ඈත් කරුණු පැහැදිලි කරලා තියෙනවා පංචකාමයේ මේ කරුණු දක්වනකොට විශේෂයෙන් පැහැදිලි කළා පංචකාම සම්පත් එකතු කර කර ඒ මත ගොඩ ගෙහි ගෙහි ජීවත් වෙන අයට වඩා පංචකාමයේ ඌණ වෙච්ච අයට සතුට තියෙනවා. රැස් වෙන්න රැස් වෙන්න හැම වෙලාවෙම ඇති වෙන්නේ දුක. අස් වෙන්න හිස් වෙන්න නිදහස් වෙන්න හැම වෙලාවෙම තියෙන්නේ සතුට සැලසීම. එහෙනම් පංචකාමයේ දැඩිව ගැලෙන්න ගැලෙන්න ජීවිතයේ දුක් සහිතයි බොහෝ දේවල් අත්හැරලා නිදහස් වෙන්න නිදහස් වෙන්න ඒ පුද්ගලයා බොහොම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 ඔබ වහන්සේට සතුට හම්බ වෙනවා. හැබැයි ඒකද සතුටින් ඉන්න කෙනෙක් හොයාගන්න ඕනේ. රජුරුවන්ගෙන් පිරිස ඉල්ලගත්තා. රජුරුවන්ගෙන් මිල මුදලුත් ඉල්ලගත්තා. අර මිනිස්සුන්ට සල්ලි දුන්නා. ඒ මිනිස්සු රට පුරාම හැම තැනම පිටත් කරලා ඇවිල්ලා. සතුටින් ඉන්න කෙනෙක් හම්බුනොත් මංගාවට කියන්නේ. මාස ගාන ගියා කවුරුවත් කතා කළේ නෑ. අන්තිමට පුරোহিত බ්‍රාහ්මණයන් සියලු දෙනා රැස් කෙරුවා. සතුටින් ඉන්න කෙනෙක් හම්බ වෙලා කාටවත් හම්බ වෙලා නෑ.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 සතුටින් ඉන්න කෙනෙක් හොයන්න. මාස ගානක් හෙව්වා. තාම හම්බුනේ නැහැ. මං ආපහු යන්න යන්නේ සතුටින් ඉන්න කෙනෙක් නැති නිසා. මේ පැලගාවේ යනකොට උඹේ වීණාවේ හඬ ඇහුණා. මේ වගේ චූටි පැලක මේ තරම් ලස්සනට වීණා වයන්නේ ඔබේ හිතේ සතුටේ වීණා හඬ ඇතුලේ තියෙනවා. මං ආවේ ඔබෙන් කරුණ අහන්න. අහලා ඔබෙන් උදව්වක් ඉල්ලගන්න. මොකන්ද කියලා ඇහුවා. සඳහන් කළා යාළුවේ අපේ රජුලවන්ට සතුට ගෙනල්ලා දෙන්න මට සතුටින් ඉන්න මිනිහෙක්ගේ කබායක් ඕනේ. පුළුවන් නම් මට ඔබේ කබාය දෙන්න කියලා. මේ මිනිහයා කියනවා යාළුවේ කනගාටුයි. මට කබායක් නැහැ. එතකොට මේ මිනිහයා බොහොම නිදහසේ වෙන්නේ. එහෙමවත් දුකක් නැහැ. අත්හැරිලා. ඇඳුම් නැති තැන සතුට තියනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ තරම්ම අත්හැරෙන. ඒ අත්හැරීම පුදුම සතුටක් ඔහුට ගෙනල්ලා තියෙනවා. නමුත් අපේ ගෙදර බලන්නකෝ ඇඳන් කුටි වැඩි වෙන්න වැඩි වෙන්න කොච්චර දුකක් තියෙනවද කියලා. යාන වාහන වැඩි වෙන්න වැඩි වෙන්න කොච්චර දුකක් තියෙනවද? ඇඳුම් ටික වැඩි වෙන්න වැඩි වෙන්න කොච්චර දුකක් තියෙනවද? වික්ෂුන් වහන්සේලාට දේශනා කළේ තුන් සිංහලයක් වෙන්න කියලා. නමුත් ඇඳම් කුටි වැඩි වෙන්න වැඩි වෙන්න ඔබ පිටින්න ඕනේ. පිළිසිදු කරන්න ඕනේ. හැමදාම දවසක් දෙකක් යනකොට දුවේ. පිටස්තර මිනිස්සු ආපුවම අපි ගැන විවේචනය කරන වෙනම පිරිසක් තියාගන්න වෙනවා ඔබ පිටින්න. වාහන දෙක තුනක් තිබ්බහම හොදන්න, පීන්න, පිරිසිදු කරන්න, හදන්න, නරසු කරන්න. අනිත් ඇඳුම් කලඳුම් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කොතනම සතුට තියෙනවා. එක තැනකවත් සතුට නෑ. වැඩි වෙන්න වැඩි වෙන්න දුක තමයි ගොඩ ගෙනියලා තියෙන්නේ. අන්න ඒ හින්දා මෙතන පැහැදිලි කළේ පංචකාමයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න ඕනේ. අඩු වෙන්න අඩු වෙන්න ඒ පුජලයන් තමයි සතුට වෙන්නේ. ඒ පුජලය තමයි ශක්තිමත්. ඒ අය තමයි නිර්මල. ආන් මෙතෙන් කියන්නයි භාග්‍යතුන් වහන්සේ පංචකාම සම්පත් වලින් පුළුවන් තරම් අයින් වෙන්න මඟ පෙන්වන්නේ. ඊළඟට පින්නතේ මෙතන පැහැදිලි කරනවා හදිසියේ මරණයටපත් වෙන්න උනත් ඊළඟට උපදින්න පුළුවන් වෙන්නේ මේකත් වඩා සුවදායක තැනක කියලා. ඒ හේතුව පැහැදිලි කරනවා නිවැරදිව ජීවත් වෙලා ප්‍රබල හිතක් ඇති කරගත්තොත් ඒ පුද්ගලයාට අනතුරක් කරන්න මායයටවත් පුළුවන් කමක් නැහැ කියලා. නිවැරදිව ජීවත් වෙලා ප්‍රබල හිතක් හදා ගන්න ඕනේ. මායයටවත් ලේසි නෑ බලපෑමක් කරන්න. මායයත් යම් ප්‍රමාණයක් හිතනවා කියලා සඳහන් කරනවා ඔහුට අනතුරක් කරනවා. මොකද ඒ පුද්ගලයාට අනතුරක් කළාට ඒකෙන් මායයට වැඩක් නෑ. Tamanට වැඩක් නැති දෙයක් අපි කවුරුවත් කරන්නේ නෑනේ. මොකද මායයට වැඩක් නැති අනතුරක් කළාට මායයා බලාපොරොත්තු වෙච්ච තැනට එන්නේ නෑ. අනතුරක් වුණත් එයා ගිහිල්ලා උපදින සුඛතියක.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 ඒකට සාක්ෂි සපයන්නත් මායෝ හිටියා. ඒගොල්ලෝ කිව්ව අபிශාක්ෂි කියලා. නමුත් මහබෝසතාණන් වහන්සේ දසපාරමිතා විතරක් නෙමෙයි පිළිගන්නේ. දස උපපාරමිතා සහ දස පරමත්ත පාරමිතාවන්ද සම්පූර්ණ කරලා සමත්‍රිසත් පාරමිතා පූර්ණේ කරේ මේ ආසනෙ වෙන්නේ. ඒ හින්දා මායයට තියෙන සුදුසුකමට වඩා කෝටි ප්‍රකෝටි ගණනින් මහබෝසතාණන් වහන්සේට සුදුසුකම් තිබුණා. අපි මේ කියන්නේ හැදී මායя කියන්නේ බොහෝ ප්‍රඥාවන්ත කෙනෙක්. සංස්කාරේ බොහොම පින් තියෙන කෙනෙක්. පින් නැත්නම් කොහොමද පින්නතුනේ හයවෙනි දිවියේ ලෝක රජ වෙන්නේ? චාතුම් මහරජිකේ සැපවත් අපිට හිතා ගන්න බැරි කොට චාතුම් මහරජික දෙවියන්ට පුළුවන් කමක් නැහැ කෞතිසාවේ සැප හිතා ගන්න. කෞතිසාවේ දෙවියන්ට යාමය, යාමේ දෙවියන්ට තුසිතය මේ ආදි වශයෙන් දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට ආයුෂත් වැඩි සැපත් වෙදී. එහෙනම් පල්ලෙහ තියෙන දිව්‍යතල පහටම වඩා පරිණමිත වශවර්ති ආයුෂ වැඩි. සැපයත් වැඩි. සඳහන් කරනවා කාරණා මේකට ඒ තරම් සැපතනක මේ තරම් පින් සහිතව ගිහිල්ලා උත්පත්ති ලැබලා මිනිසුන්ට කරන කරදර නිසා එයාට පෞසිද්ධ වෙන්නේ නැද්ද? සඳහන් කරනවා පව් කරන්න වෙලා තියෙන්නේ තනතුරේ විදිහට කියලා. තනතුර නිසා පව් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක පවට කැමති නෙමෙයි. තනතුර රැකගන්න පව් කරන්න වෙනවා. තනතුරට කැමති. ඒක රැකගන්න. දැන් ජනාධිපති කියන තනතුරට කැමති. ඒ හින්දා ජනාධිපති වෙන්න ඕනතරම් පොරකක බඳගලනවා. නමුත් ඒ තනතුර ලැබුණට පස්සේ පව් කරන්න සිද්ධ වෙනවා. තනතුර රැකගන්න. මරණයට නියම වෙච්ච අය පිළිබඳව එල්ලුම් ගහට අත්සන් කරන වාරයක් වාරයක් ගානේ ප්‍රාණඝාත අකුසලේ බාර ගන්න ඕනේ. මිනී මරුණ අකුසලේ බාර ගන්න ඕනේ. ගව ගහපනාගාර ආදී තවත් මස් වෙනදාම සඳහා තියෙන මේ ගහකනාගාර පවත්වන්න සුදුසුයි කියලා අත්සන් කරන වාරයක් වාරයක් ගානේ ඝාතනාගාරයක මැරෙන සතෙක් සතෙක් ගානේ පාපේ බාර යම් යුද්ධයකට අවතීර්ණ වෙන්න කියලා ප්‍රධාන සේනාධි නායකයා හැටියට අන නිකුත් කරපු තැන ඉඳලා ඒ යුද්ධයේදී කීක දහහක් මැරෙනවා ඒ සියලු දෙනාගේම අකුසලෙන් කොටසක් බාර ගන්න ඕනේ. නමුත් එව්වට අත්සන් කරන්නේ නැත්නම් ඒ ජනාධිපතිකම කරන්න බෑ. ඒ හින්දා අනතුරු රැකගන්න පව් කරන්න සිද්ධ වෙනවා.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 කරගන්න සිද්ධ වෙනවා ආයතන රැකීම වෙන්නේ. මායයට වෙලා තියෙන්නේ ඒකම තමයි. එහෙනම් එතන අපි සඳහන් කළේ මේ මායя මේ සිල්වත් ගුණවත් ශක්තිමත් ප්‍රබල හිතක් හදාගෙන ඉන්න අයට කරදර කරන්නේ තව පාරක් හිතයි තව පාරක් බලයි කියන කාරණාව සිහිපත් කරනවා. මොකද පින්නදනේ මේ නිවැරදි කරගත්ත මනාව තිසරණෙහි පිහිටලා මනාව ධර්ම ශ්‍රවණය කරලා ජීවිතේ නිවැරදි කරගත්ත අය මායයට වමනතයට අරගන්න පුළුවන් කමක් නැහැ. බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. නමුත් ඒගොල්ලෝ මරණයත් එක්ක උපදින්නේ මායя කැමති දැනක නෙමෙයි. ආන් ඒ නිසා මේ පුද්ගලයාගේ කැමැත්ත ඉටු වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. මොන පුද්ගලයාගේ කැමැත්තද? සෙන්වත් ගුණවත් පුද්ගලයාගේ කැමැත්ත ඉටු වෙන්න තියෙන ඉඩකඩ බොහොම ඉහළයි. මොකද සීලවන්තයාගේ බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකේ හැමතැනම මුදුන්පත් වෙන්නේ. ඒ හින්දා ඒ අයගේ කැමැත්ත ඉටු වෙනවා. මායя කැමතිෙන් නෙමෙයි ඒක සම්පූර්ණ වෙන්නේ. අකමැති දෙයක් පළ දෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. සෙල්වත් ගුණවත් අයට අකමැති දේවල් පළ දෙන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. සංසාරේ කරගත් අකුසල් තියෙනවා. ඒ අකුසල් හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ අපි නිරේත අරන් යන්නේ. නමුත් මේ ජීවිතයේ බොහොම සෙල්වත් නිසා අර අකුසල් ඈතට තල්ලු වෙලා තියෙනවා. ඊළඟට මරණ මංචකයට යනකොට හුඟක් වෙලාවට කුසල ඉදිරිපත් වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. බරපතල අකුසලයක් හේතු වුණොත් සමහරලාට විපාකයක් විඳින්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. නමුත් සුගතියට යන්න ඉඩකඩ තමයි වැඩියෙන් හේතු වෙලා තියෙන්නේ. පංචකාමයේ විඳින්න යෙදෙනවා කියලා කියන්නේ එනතේ අපි කැමති විදිහට ජීවත් වෙන්න පෙළඹෙනවා කියන එකනේ. කෙනෙක් වැඩි වැඩියෙන් පංචකාමයට යොමු වෙනවා කියලා කියන්නේ Taman කැමති විදිහේ ජීවිතය ගොඩනගනවා කියන එකයි. නමුත් මෙතන අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට ටික ටික මෙදෙන්න කීවේ ඉතාමත්ම කැමැති විදිහේ ජීවිතයක් ගන්න. ඒක පාරම මේ ඔක්කොම අත්හරින්න කිව්වේ නෑනේ. ක්‍රමානුකූලව ක්‍රමානුකූලව මේ පංචකාමයෙන් ටික ටික ටික ටික අයින් වෙන්න කියලා දේශනා කළේ. ඒක පාරමක් කරලා ගිය උත්තරමිය හිටියා. නමුත් හැමෝටම මේක එහෙම කරන්න බෑනේ. එහෙමනම් ක්‍රමක්‍රමයෙන් අයින් වෙන එකක් ආපහු සැපයට පාර හදන්නම තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. එහෙම සඳහන් කළේ අකුසලයේ මුලින්ම දුරු කරලා අකුසලයේ දුරලීමේ සැපය හේතු කරගෙන ඒ පුජ්‍යලයා මෙලෝ පරලෝ දෙකේම සතුටු අකුසල් දුරලන්න දුරලන්න ඇති වෙන්නේ සැපය. ඒ සැපේ මෙලවත් සූපත් කරනවා පරලොව සූපත් කරනවා. එනිසා අකුසල් දුරු කරන්නත් කුසල් වඩන්නත් පුළුවන් වෙන්නේ මනාව හිත ශක්තිමත් කරගත්ත පුජ්‍යලයා. මනාව හිත සකස් කරගත්තේ නැත්නම්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 ඒක සමහර අය කතා කරනවා මේ සතෙක් මරන්නේ නැතුව අපි ජීවත් වෙන්නේ කොහොමද? විහිළුවක් පහළුවක් කරන්නේ නැතුව අපි ජීවත් වෙන්නේ කොහොමද? හදිසියේවත් බොරුවක් නොකිය ජීවත් වෙන්නේ කොහොමද? ඒකනි සමහර අය කියන්නේ අනෙක් ශික්ෂාපද ඔක්කොම රකින්න පුළුවන්. ඉස්තරලම කියන්නේ ප්‍රාණඝාතය රකින්න අමාරුයි කියලා. පස්සේ කාලේ කියනවා ප්‍රාණඝාතයෙන් අයින් වෙන්න පුළුවන් බොරු කෙනෙක්ගෙන් බේරෙන්න බෑ කියලා. එහෙනම් මේ අය අහනවා කොහොමද? එහෙම නොකර ජීවත් වෙන්නේ? පිළිතුරු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 මගේ කටින් පිට වෙන්නේ නැන්නේ බොරුවක් කියලා මුලින්ම වැටහෙන්න ඉස්සරලම හොඳ සිහියක් ඕනේ. එතකොට තමයි දන්නේ මේ කියන්නේ යන්නේ බොරුවක්. එතකොට වීරියක් ඕනේ ඒ කියවෙන්න යන බොරුව නතර කරන්න. ඒක හොඳ සිහියක් සහ මනා වීරියක් ප්‍රඥාවක් අවශ්‍යයි අක්ෂරින් පරිදි. මේ බොරුව කීවොත් මට මොකද වෙන්නේ? දීර්ඝ කාලයක් නිරේ දුක් විඳින්න තරම් මේ කියන බොරුව වටිනවද? අර සර මේක ප්‍රශ්නකමක් තියෙන්නත් තිබේ. එහෙනම් අවුරුදු කෝටි ගණනක් අපායේ ඉන්න වටිනා බොරු තියෙනවා. ආත්ම ප්‍රඥාවෙන් තීරණය කරන කොට කෑවත් ඇත්ත කියන්නේ. හැබැයි වර්තමාන මේ සමාජයේ බොරු කියන අය වීරය හැටියට තමයි දකින්නේ. අපි කියමුකෝ කෙනෙක් වැරද්දක් කරලා පාර යනකොට පොලිසියට අහුවුණා. එයා බොරු වැලක් කියනවා. කොහොමද වෙන්නේ? තව කෙනෙක් අහුවෙනවා. එයා බොරු කියන්න බැරි හින්දා දඩයක් ලැබෙනවා. දැන් අර කලින් එක්කෙනා මෙයාට කියන්නේ මම නම් එහෙම කියලා මම දන්නවා ඔයගෙන් මග ඇහිච්ච. එයා බොහොම වීරයෙක් වගේ කතා කරන්නේ. නමුත් එයා දන්නේ එයාට වැරදිච්ච තරම. ඒ හින්දා ගුටි කෑවත් කමක් නෑ අත්ත කියලා. ඒකේ ලොකු සැපයක් තියෙනවා. ඒ ගුටි කෑම මේ ජීවිතේට විතරයි. නමුත් බොරුවක් කියලා නිරේ ගියහම ඒක නිරාදුක් විඳලා ආය මනුස්ස ලෝකෙට ආපුවම බොරු කියපු අය තවත් විඳින මේ ලෝකේ අකුසල් ගොඩක් තියෙනවා. කරදර ගොඩක් තියෙනවා.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 මේ හැම එකකින්ම කර්මයක් තියෙනවා. හැබැයි එකක්වත් කර්මපත නෙමෙයි. කර්මපත නෙමෙයි නිසා භාග්‍යතුන් වහන්සේ කාරණාව අපින් ගිහියයගෙන් අයින් කරලා තියෙනවා. ගිහියය කියන්නේ තාම සංසාරයෙන් එතර යන්න පටන් ගන්න පිරිසක් පන්සිල් රැකගෙන. නමුත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ශාසනයෙන් තවත් පටන් ගන්න කෙනෙක් නෙමෙයි. අන්න ඒකින්ද නියපොත්තෙන් පවා මහපොළොව ආරණයක උන්වහන්සේට තහනම් කරලා තියෙනවා. ඒ නිසා පන්සිල් මත ඉන්න කෙනාට වඩා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 හැබැයි මේ දේශනා කරලා තියෙන ප්‍රමාණය හොඳටම අපිට කරන්න පුළුවන් ප්‍රමාණය. ඒ හින්දා තව ඒක අමාරුයි කියලා කියන්නේ හේතුව කොහොමද? සර්වඥතා ඥානයේදී මේ තීරණය කරලා තියෙන්නේ අපේ වගේ මේ දුප්පත් මනසකින් එහෙම නෙමෙයි. එන්නදී කරන්න පුළුවන් ප්‍රමාණය භාග්‍යතුන් වහන්සේ මනාව අපිට දේශනා කළා. ආ ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයේ තියෙන භාග්‍යතුන් වහන්සේගේ වචනයට අනුව තමන්ගේ ජීවිතයේ හැඩගස්ප ගන්න පුජ්‍යලයට භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ඒ කරුණාව පදනම් කරගෙන අතිශයින් සැපදායක ජීවිතයකට එන්න පුළුවන්. අපි භාග්‍යතුන් වහන්සේගේ වචනේ ක්‍රියාත්මක කරනකොට භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නොඅඩුව ලැබෙන. ඒ කරුණාව එකතු කරගෙන අපිට පුළුවන්කම තියෙනවා මේ සංසාරේ ඊටාම සැපදායක ජීවිත ලබන්න. ඊළඟට වෙනතේ අපි මේ සාකච්ඡා කරන මරණානුස්සති භාවනාව ඒ සඳහා සංසාරේ සැපය හොයාගෙන යන කෙනෙකුට ඊටාම සැපවත් සසර ගමනක් ඇති කරගන්න. ඒක හේතුවක් තමයි මරණංශය. සැපවත් සසර ගමනක් කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ කොතනවත් දේශනා කළා දෙක පාරම නිවන් දකින්න කියලා. එහෙම දේශනා කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. කුසල් වඩමින් සැපක් ලබමින් මේ ජීවිතය ගත කරන සැප කෙරවල නිවන. අපි සාමාන්‍ය කියන්නේ දෙව් මිනිස් සැප කෙරවල අමාමහ නිවනින් සැනසෙන්න කියලා කියන්නේ. නිවන ඉක්මන් කරගන්න තරමට වටිනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පියවරෙන් පියවර ඉස්සරහට යන්න. පිනුත් කරමින් සැපත් ලැබමින් පරම සැපේ හොයාගෙන යන ක්‍රමයක් තමයි පෙන්වලා තියෙන්නේ. ඒක මෙතන සඳහන් කළේ මරණානුස්සතිය වඩනවා කියලා කියන්නේ Taman මැරෙන කෙනෙක් කියන බව හොඳටම තහවුරු කරගන්නවා. මනාව ඒක තහවුරු කරගත්ත කෙනා පවත යොමු වෙන්නේ නැතුව යනවා. මොකද හොඳට මැරෙන බව සිහිය තියෙනවා. ඒ මරණය කොහොම වෙන්න බැරි? ඕනෑම තැනක ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. ඒ හින්දා පස්සට කල් දාන්න පුළුවන් ක්‍රමයක් ඇත්තම නෑ. සමහර අය කතා කර කර ඉන්නකොට මැකිලා වැටෙනවා. මේ කාලේ ඉන්නේ බබ නෙමෙයි. කතා කර කර ඉන්නකොට මැකිලා වැටෙනවා. සමහර අය නිදාගෙන ඉන්නකොට නිින්දෙත් මැරිලා. යන්තම් පය පැටලිලා වැටෙන්න විතරයි ඕනේ නරක තැනක් වැදුනොත් එහෙම එතරම් එතරම් වැරෙනවා.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 අවුරුදු 100ක් ජීවත් වෙනවා. ඊළඟට පිළිදේ සඳහන් කළා වර්ෂ 200ක් කියලා කියන්නේ බැරි හිඳයි 100ක් කියලා කිව්වේ. ඒ කියන්නේ මේ කාලේ 100ට වැඩි ජීවත් වෙන අය නැද්ද? ඉන්නවා. හැබැයි 200ක් ජීවත් වෙච්ච කවුරුවත් කවුරුත් නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ හැටියට පහළ වෙන කාලේ මිනිස්සුන්ගේ පරමාංශය සාමාන්‍යයෙන් තිබුණේ අවුරුදු 160යි.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 වෙන දෙහිම සඳහන් කරලා තියෙන්නේ 200ක් ජීවත් වෙන කෙනෙක් නැති නිසා. අපංවා බියෝ මගක් හෝ වැඩිපුර ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 100ට වඩා තව ටිකක් වැඩිපුර ජීවත් වෙන අය ඉන්න පුළුවන්. හැබැයි 200 200ක් නෑ. අපංවා බියෝ කියලා කිව්ව එක. මේ විශේෂයෙන් බුද්ධ කාලේ අවුරුදු 160ක් වැඩිච්ච බකුල මහරහතන් වහන්සේ කියන්නේ. ඒ තමයි 160ට පෙන්වන්න තියෙන මූලික අවුරුදු 150 වැඩ සිටියා බුදුරජාණන් වහන්සේගේ ඥාති මලනුවන් වන දිවස්ලාභීන් අතර අගතනතුර ලබාගත් අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 100 150ක් ආයු වළඳලා තියෙනවා. නමුත් වෙනතේ මේ කාලේ මේ වාගේ දීර්ඝ ආයුෂ බික්තු ඉඳපු අය හුඟක් පිළිබඳව කරුණු සඳහන් කරනවා. හුඟක් වැඩිදල් තියෙනවා අවුරුදු 100ට වඩා ජීවත් වෙන අය. එතකොට කොහොමද 160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 පරමාවශ 120යි කියලා කියන්න පුළුවන්ද? දැන් සමහර කෙනෙක් කතා කරනවානේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ පරමාවශ අවුරුදු 120යි කියලා. ඒ කාරණාව ඔප්පු කරන්න බැරි කරුණක්. කොහොමද භාගතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ පරමාවශ 120 නොවන බවමයි සඳහන් වෙන්නේ. ඒකයි සඳහන් කළේ 200ක් නම් නැහැ. නමුත් 100ට වඩා මඩක් හරි වැඩියෙන් ජීවත් වෙලා තියෙනවා. කවුරු හරි තහවුරු කර කර කියනවා නම් 120යි ඒ කාලේ පරමාවිෂ කියලා අපිට අහන්න තියෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ බක්කුල මහරහතන් වහන්සේගේ ආවිෂ ගැන මොකද කියන්නේ කියලා. එහෙමනම් 120 කියන කාරණාව එතනින් බිඳිලා යනවා. ඒ හින්දා 120යි කියලා සීමාව පනවන්න බැහැ. අපිට හම්බ වෙලා තියෙන වැඩිම අවශ්‍ය භුක්ති විඳින්නේ බක්කුල මහරහතන් වහන්සේ නිසා සීමාවක් පෙන්වන්න පුළුවන් 160ක් වැඩිහිටපු මූලාශ්‍රයක් තියෙනවා කියලා. ඊට පස්සේ වෙනදෙන මේ ධර්ම දේශනා කරනකොට හැම තැනටම ගැළපෙන්න ධර්මයේ දේශනා කරන්න ඕනේ. හැම තැනටම ගැළපෙන්න ඕනේ. මේ එක තැනකට එක කරුණකට එක මූලාශ්‍රයකට විතර ගැළපිලා බෑ. හැම තැනටම ගැළපෙන්න ඕනේ. එහෙම නැත්නම් ධර්ම දේශනාව පැටලෙනවා. එහෙම නැත්නම් දේශකයන් වහන්සේලාත් පැටලෙනවා. ශ්‍රවණය කරන ශ්‍රාවකුත් පැටලෙනවා. අන් ඒක හැම තැනම එකම විදිහට කරුණු දක්වන්න ඕනේ හැමතැනම මූලාශ්‍ර තියෙනවා. මේ ධර්ම දේශනා කිරීම ඉතාම අමාරු වැඩ. ධර්ම දේශනා කරනවා කියන එක පහසු වැඩක් නෙවෙයි. මහ කැපෙන පිහිය කොටකට ඇවිදිනවා වගේ වැඩ. වැරදුනොත් එහෙම ඉස්තරලම වැරදිලා විපාකේ ගෙවන්නේ කවුද? දේශකයා. ඉස්තරලම වන්දි ගෙවන්නේ දේශකයා. ඊළඟට ශ්‍රාවකයා. දේශක ශ්‍රාවක දෙකොල්ලටම බලපානවා. ඒ කරුණු කාරණා හරියට දන්නේ නැතුව මේ කියන කරුණු හරි කියලා පිළිඅරගෙන ඒ මත කටයුතු කරන්න පටන් ගත්තොත් වැරදි කාරණාවක් උඩයි කටයුතු කරන්නේ. අහවලයි කිව්වේ කියලා කීවට ගැලවෙන්න පුළුවන්කම නැහැ. ඒකයි නිර්මල පරියාප්තිය අසන්නෙම්වා නිර්මල පරියාප්තිය දරන්නෙම්වා වචනේ වචනේ පුරුදු පුහුණු වන්නෙම්වා අර්ථ පිරික්සන්නෙම්වා ආදි වශයෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ ඒකයි. එහෙම නැත්නම් වැරදි කරුණු හරි කියලා අරගෙන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 දේශක ශ්‍රාවක දෙපක්ෂේම නිවැරදිව මේ කාරණාව මත පිළිතන්න. වැරදි ධර්ම කාරණාවක් නම් දේශනා කරන්නේ වැරදි කියලා දැනගෙන ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මහා ධර්මපාල ජාතිකයේ ඔය ගැන කරුණු කියනවා පින්නතේ. මහා ධර්මපාල බ්‍රාහ්මණතුමා සඳහන් කරන අපි සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ධර්මය අසමි. හැබැයි වැරදි ධර්ම කාරණා ළඟ අපි ගැටෙන්නේ නැහැ. අපි ගැටෙන්නේ නැහැ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 විස්තරේන පරේසං දේශේති. මොකද මේ යථාසුතං කියලා කියන්නේ පරම්පරානුගතව අහපු විදිහට, නිවැරදිව පරම්පරානුගතව අහපු විදිහට මේ කාරණාව යථාසුතං. යථා පරියත්තං ධම්මං යම්සේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන ලදද විස්තරේන පරේසං දේශේති. විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්න අයිතියක් තියෙනවා. පරම්පරාගතව අපි අහගෙන ආපු දේ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 හැබැයි අපි පෙන්නන කරුණ මුළු ත්‍රිපිටකයේ කොහෙන් අරගත්තත් ඒ කරුණ හැම තැනම එකම විදිහට ලියවිලා තියෙනවා. එතකොට තමයි පිටකයට අනුව කරුණ දැක්ුවා වෙන්නේ. එතකොට තමයි විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. මෙතන සඳහන් කළා අප්පන්වා බීයෝ කියලා. අවුරුදු 100කට මගක් හෝ වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා සඳහන් කළා. හැබැයි 120ක් කියලා කිව්වොත් ඒ ප්‍රකාශය වරදිනවා. අවුරුදු 100කට මදක් හෝ වැඩි ඉන්න පුළුවන් හරියටම තහවුරු කරලා 120ක් කියලා කියන්න බෑ. දැන් අපි මේ සඳහන් කරගෙන ආවේ ඒකයි හරිය කරුණක් කියනවනම් ත්‍රිපිටකයේ කොතන බැලුවත් ඒක ඒ විදිහට තියෙන්නේ. දැන් යම් තැනක අවුරුදු 120ක් කියන කියහම තවත් තැනකින් 160ක් 150ක් වැඩ හිටපු උත්තරමයන් වහන්සේලාගේ චරිත හම්බ වෙනවා නම් අර 120ක් කියපු කාරණාව තව තැනකට වෙනස් වෙනවා. තැනක හරි කියනවත් තැනක වෙනස් වෙන්න පුළුවන් නම් ඒක වාග්යතුන් හසික ධර්මයේ වෙන්නේ ධර්මයේ වෙන්නේ නැහැ. ඒක මේ මුළු ත්‍රිපිටකයේ අටුවාවේ ටීකාවේ කොහෙන් බැලුවත් එකම විදිහට විස්තර වෙලා තියෙනවා. ආනන්ද සඳහන් කළේ පරමාංශ 120යි කියලා කොහෙද කියලා තින්නේ කියලා කවුරු හරි අහුවත් උත්තර නැති වෙනවා. අහවල් තමයි තියෙන්නේ කියලා පෙන්නකොට එහෙනම් 160 150 ගැන මොකද කියන්නේ කියලා වුත්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 මාරසේන පමද්දයන් කෝදිස්වාන පසීදෙය අපි කන්හා විචාරය. වයස තුලනේ කරන්නත් බෑ, ශක්තිය තුලනේ කරන්නත් බෑ. ශක්තිය සීමා කරන්න පෙන්වන්නත් බෑ කාටවත්. මොකද භාග්‍යතුන් වහන්සේද තරම් කායික ශක්තිය තිබුණ කෙනෙක් මේ ලෝකේ වෙන වෙන නෑ කියන එක ඊ සඳහන් කළේ. මේ ලෝකේ ඉන්න ශක්තිමත් ඇත්තු තමයි සද්දන්ත කුලයේ ඇත්තු මිනිස්සු කෝටි 1000ක ශක්තිය දරනවා. ඒ වගේ ඇත්තු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 බ්‍රහට වේන කියලා. දැන් මේ කාරණාව පිළිගන්න හුඟක් අය සූදානම් නැහැ. බ්‍රහට වේන කියන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම වාග්යතුන් වහන්සේ ප්‍රමාණය කරවන්න උත්සාහ කරනවා. නමුත් කිසි කෙනෙකුට ප්‍රමාණ කරන්න බැහැ කියලා ධර්මයේම දේශනා කරනවා. ඊට අමතරව පින්නතුනේ අංගුත්තර නිකායේ සප්තක නිපාතේ සූත්‍රයක් තියෙනවා අරක කියලා. සූත්‍රේ නම අරක අරක සූත්‍රය. මේ අරක සූත්‍රයේ සඳහන් කරනවා අත්තමිදම් භික්ඛවේ මනුස්සානං ආයු අල්පයයි මහණෙනි මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ. ගමනීයෝ සම්පරායෝ පරලොවට යා යුතුය. කෙටි කාලයක් ඉඳලා පරලෝ යා යුතුය. කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං. කුසල් කළ යුතුය බ්‍රහ්මචර්යාවේ හැසිරිය යුතුය. නක්ති ජාත සමරණං ඉපදෙන කෙනෙකුට නොමැරීම කියලා දෙයක් නැහැ. යෝ භික්ඛවේ චිරං ජීවති සෝ වස්සසතං අප්පංවාමි යමෙක් බොහෝ කල් ජීවත් වෙනවා නම් වර්ෂ 100ක් හෝ ඊට වඩා මද වැඩියෙන් ජීවත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා. මිනිසුන්ගේ ආයුෂය අල්පයි. නමුත් ප්‍රඥාව ඇතුන් ඒ ආයුෂයට නිඳා කරනවා. ප්‍රඥාව ඇතුන් ඒ ආයුෂයට නිඳා කරනවා කියලා කියන්නේ මිනිසුන්ගේ ආයුෂය අල්පයි ප්‍රඥාව තියන අය ඒ අල්ප වාශයට නිඳා කරනවා. එහෙම සඳහන් කළේ මේ අවුරුදු 100ක් කියන්නේ මේක අවශ්‍යයි. කවුද එහෙම කතා කරන්නේ? ප්‍රඥාව කියන අය. මේක අවශ්‍යයි. ගිනිගත් හිත ඇත්තෙකුමෙන් කටයුතු කළ යුතුයි. මරණයාගේ නොපැමිණීමක් නැහැ. කෙනෙක්ගේ හිතට ගිනියනවා. හිතට ගිනිගත් පුද්ගලයා ඒ ඉන්දර නිවා ගන්න කොයිතරම් වෙහෙසෙනවද? ඊට වැඩි වෙහෙසෙන්න කියලා කියනවා වැඩි වැඩියෙන් පින් කරගන්න. ඒකයි ප්‍රඥාව ඇත්තවුන් අල්ප ආයුෂයක නින්දා කරන්නේ. මේක අවශ්‍යද කියලා. ආන්ගේ තරම් කෙටි අවශ්‍යයක් නිසා වැඩි වැඩියෙන් පින් කරගන්න කියලා කිව්වා. එනතන මේ අවස්ථාවට භාගිත මහසගේ ප්‍රකාශයට අනුව අපි කටයුතු කරනවා එතකොට. හිතට ගිනිය විලිච්ච පුජ්‍යලේ යම්සේ කටයුතු කරනවා. ඒ තරම් ඉක්මනට පින් කරගන්න අපි කටයුතු කරනවාද මේ කාලේ? ඒ කියන්නේ එහෙනම් භාගතුන් වහන්සේගේ වචනේ තේතරම් ලොකු කීකරු බවක් දක්වලා තියෙනවා කියලා පේන්නේ පේන්නේ නැතම වෙනතුනි වර්තමානයේ 195ක් වන් 195ක්ම කටයුතු කරන්නේ මේ බුද්ධ වචනයට විරුද්ධව 105ක් වන් හිත ගිනිගත් කෙනෙක් වෙහෙසෙනවා වගේ වෙහෙසෙන බවක් පේන්නේ 105ක්වත් නැහැ උත්සාහ කරනවා ඒ කියන්නේ මරණයට බය නැති සසරට බය නැති අය තමයි වැඩිපුරම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 දැන් ඒක උඩ භාග්‍යතුන් වහන්සේට අනුව පිළිදෙන්නේ. මේ බුද්ධ ධර්මයේ මූලික න්‍යාය මොකක්ද? උපන්නොත් යම් කෙනෙක් අනිවාර්යයෙන්ම මැරෙනවා. මැරුණොත් යම් කෙනෙක් අනිවාර්යෙන් උපදිනවා. මැරෙන හැමෝම උපදිනවා. එහෙම නෑ කියන්න පුළුවන්. පිරිනමන් පැවොත් උපදින්නේ මැරුණත් අපවත් උනත් අනිවාර්යෙන් උපදිනවා. ඒ මූලික න්‍යායවත් අපි ගාව තියෙනවත් ඒකවත් නෑ. අපේ කෙනෙක් මැරිලා මල් ශාලාවට ගෙනහිල්ලා එම්බාම් කරනවා.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 ඔබ අපි සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타වත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ මේ මහා කුසල ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චක්කාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිඤාති සමිජ්ජතු